සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර. සුභාවිත සුලාලිත ගීතවල රසහව් විමසමු සුභාවිත යනු ඊතා හොඳින් ලියන ලද කියන ලද වයන ලද ගීත එහි අර්ථ රස ශ්‍රාවකයින්ගේ මනදොල සපුරනවා ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරනවා විප්ලවය උපදින්නේ හදවතේ ගැඹුරුම තැනින් උපදින ආදරය පිළිබඳ මහ බරැති හැඟීමක් සමග විප්ලවය යනු ආදරයයි මෙසේ කියන්නේ විප්ලවවාදී එර්නස්ටෝ චේ ගවේරා ඒ අදහස ඉදිරිපත් කරමින් එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල මේ ගායන ශිල්පී ශිල්පිනීන් ආචාර්ය අජන්තා රණසිංහ රචකයාගේ කවියක් ගීපද රචනයක් මෙසේ ගායනා කළා ඒ සරද්ද අල්විස් සංගීතඥයාගේ සංගීතයට අනුවයි අපි බලමු විමසමු රස විඳිමු එච්.ආර්. ජෝතිපාල මේ කලාකරුවාගේ හඬ ලතා වල්පොලගේ හඬ සමග පෑහී යන ආකාරය Do වල හිමාලේ සියහනාව දුතුආ දෝපි කලාවෙන් సౌందර්යය අසෞන්දර්යයයි වස්තු බෙදිය නොහැකේ රුචිය එකිනෙකාගේ වෙනස් වන හේන් නානත්ත කායා නානත්ත සංඥා බුදුදහමේ කියන්නේ විවිධ ශරීර කූඩු වලට විවිධ අදහස් හැඟීම් ආකල්ප කාලිදාස කවියා කියනවා භින්න රුචිර්හි ලෝකහ භින්න රුචික ලෝකයක් මිනිස්සු එහෙමයි නිර්මලා රණතුංග, සෙව්වන්දි රණතුංග, අම්මයි දුවයි, විජේරත්න රණතුංග පියා නිර්මලා රණතුංගගේ සැමියා ඉතා ප්‍රකට විශිෂ්ට තබ්ලා වාද්‍ය ශිල්පියෙක්. එතුමාත් අප අතර නැහැ. එතුමාගේ ගායන වලට ලියපු තනු නිර්මාණ සහ වාදන අප අතර පවතිනවා. රත්මලේ බඳුරු ගුණවර්ධන විසින් ලියන ලද ගීතයක් විජයරත්න රණතුංග සංගීත වේදියා කලකට පෙර තනුවකින් උපවත් කළා. මේ ඒ ගීතය ගයන්නේ නිර්මලා රණතුංග සහ සෙව්වන්ලි රණතුංගයි. dust. තුලන් කකුල් විදුන ළමා කාලයේ පටන් මිනිසාට අනුකරණය සහජව පවතින දෙයක්. පහත් නැත්නම් තිරිසන් සත්වයා කෙරෙහි මහත් බලයක් පැවැත්වීමට තරම් මිනිසා දියුණුනේ ලෝකයෙහි අනුකරණයෙහිලා ඊතා හපන් මේ කටයුත්ත ඔහු තුල තිබෙන නිසයි මුලදිම ඔහු උගත්තේ ඒ මගින් හැම දිනාම අනුකරණයෙහිලා ප්‍රීතියක් විඳීමද ඒවා භාවිත කිරීමටද කැමැති එය ස්වාභාවික දෙයක්. මේ කවුද මෙසේ පවසන්නේ ඇරිස්ටෝටල් නම් වූ මහා දාර්ශනිකයා. ඇරිස්ටෝටල් තුමා පොලිටික්ස් කියන පොතේ මේ ගැන කියලා තියෙනවා. පොලිටික්ස් කියන පොත ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍ර නමින් මහාචාර්ය සුරවීර මහත්මයා පරිවර්තනය කොට තිබෙනවා. ෆර්නි රෝෂිනී ඇය විසින් ගයන ලද ගීතයක් මේ ඉරිදා සංග්‍රහයට එක් කරන්නේ. ඒරානන්ද හෙට්ටිආරච්චි පද රචකයා ලියූ ගීතය දිනේෂ් හේවගේ සංගීතඥයා විසින් මෙසේ තනුවෙන් අලංකාර කළා. මේ ෆර්නි රෝෂිනී මාගේ පාවහන් ජපානයේ ඒවාය. මාගේ කලිසම එංගලන්තයේ ඒවාය. හිස් පළඳා ඇති රතු හිස් වැසුම රුසියාවේ එකකි. එනමුදු මට ඇත්තේ ඉන්දියානු හදවතකි. මෙසේ ගැයුවේ මුකේෂ් නම් වූ විශිෂ්ට ගායන ශිල්පියා. මේ ගීතය ඇතුළත් වූයේ ශ්‍රී 420 කියන චිත්‍රපටයට. මේ අපට සකස් කර දුන්නේ කෙටි අනුවාදයක් සමග ප්‍රියංගා සිරිවර්ධන. ඔබට ස්තුතියි. අපි මුකේෂ්ගේ ගායනයට සවන් දෙමු. Thank you. جوتا ہے جاپانی یہ پتلون انگلستانی سر پہ لال تو روسی پھر بھی دل ہے ہندوستانی میرا جوتا ہے جاپانی یہ پتلون انگلستانی سر پہ لال تو روسی پھر بھی دل ہے ہندوستانی میرا جوتا ہے جاپانی اپنا سینا تانے اپنا سینا تانے منزل کہاں کہاں رکنا ہے اوپر والا لے جائیں ہم سیلانی جیسے ایک دریا طوفانی سر پہ لال تو پھر روسی دل ہے ہندوستانی میرا جوتا ہے جاپانی یہ بدلوم انگلستانی سر پہ لال تو پھر بھی دل ہے ہندوستانی میرا جوتا ہے جاپانی جیون کی کہانی رکنا موت کی نشانی سر پہ لال تو روسی پھر بھی جی ہے ہندوستانی میرا جوتا ہے جاپانی یہ پتلون سر پہ لال تو روسی پھر بھی جی ہے ہندوستانی میرا جوتا ہے جاپانی بگڑے دل شہزادے بگڑے دل شہزادے ہم سنگھاسن پر جا بیٹھ جب جب کرے ارادے جب جب کرے ارادے صورت ہے جانی پہچانی دنیا والوں کو حیرانی سر میں لال تو روسی پھر بھی دل ہے ہندوستانی میرا جوتا ہے جاپانی یہ انگلستانی سر پہ لال تو روسی پھر بھی دل ہے ہندوستانی میرا جوتا ہے جاپانی තහවුරු කරන්නට තැත් කරන විට ශක්තිය ඇත්තෝ Tamanගේ යුතුයකම් ඉටු කළ යුතුයයි නොමිනිස්කම් තහවුරු කරන්නට තැත් කරන විට ශක්තිය ඇත්තෝ Tamanගේ යුතුයකම් ඉටු කළ යුතුයයි ඒ අතිම්පයි නොවේ බුද්ධියෙන් ඉවසීමෙන් කතිකාවෙන් කලාවෙන් సౌందර්යයෙන් ක්‍රීඩාවෙන් පාලනයෙන් නීතියෙන් යුක්ති ධර්මයෙන් මේවා කියලා දුන්නේ අපට අම්මල තාත්තලා ගුරුවරු අද ලෝකෙටම ඒ ගුරු හරුකම් නැවත නැවත සිහිපත් කරන්නට අවශ්‍යයි. ආචාර්ය W.A. අබේසිංහ කවියා ගීපද රචකයා දශක කිහිපයකට පෙර විශාරද නන්දා මාලනියට රචනා කළ ගීතයක් මේ මෙය ගුවන් විදුලියෙන් උපන් ගීයක් Thank you. Uh-huh. 的路。 අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි.